පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපිට ධර්ම සාකච්ඡාව කරන්න අවකාශ ලැබුණේ නැහැ. ඊට ඉහත සතියේත් අපි මෛත්‍රිය පිළිබඳව, මෛත්‍රී පාරමිතා පිළිබඳව සාකච්ඡා කළේ. එහි තව කොටසක් සාකච්ඡා කළ යුතුව තිබෙන නිසා එළඹෙන සතියෙහිත් අපි මෛත්‍රී පාරමිතා පිළිබඳවම සාකච්ඡා කරමු කියන අදහස හිටියේ. නමුත් පසුගිය සතියේ කරන්න අවකාශ නොලැබුණු නිසා අපි මේ සතියේ මෛත්‍රිය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මූලික වශයෙන් මෛත්‍රිය කියන්නේ කොමක්ද? මේ මෛත්‍රී මනෝභාවය අවදි කරගන්න ඕන කොහොමද? ඒ වගේම මේ මෙත්තාව පිළිබඳ අපි ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ කොහොමද? මේ මෙත් වැඩීමේ ආනිසංස මොනවාද? මේ බඳු කරුණු බොහොමයක් අපි මෙත්තා පාරමිතාව පිළිබඳව කතා බහ කළා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මෛත්‍රිය පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් ත්‍රිවිධාකාරයෙන් ප්‍රගුණ කිරීම පිළිබඳවත් විශේෂයෙන්ම ආත්ම මූලික ඒ වගේම මානුෂීය ආධ්‍යාත්මික කියන නිබඳු පදනම් තුල මේ ಗುಣ දියුණු කෙරෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. පසුගිය පාරමිතා පිළිබඳව කතා කරද්දීත් අපි විශේෂයෙන් සිහිපත් කළා ඕනෑම ගුණයකට අපි අවතීර්ණ වෙන්නේ බොහෝ විට ආත්ම මූලික හැඟීමකි. ඒ කියන්නේ Tamanට මේකෙන් මෙන්න මේ ප්‍රතිලාභය ලැබෙනවා කියන අදහස පෙරදරි කරගන්න. ඒ වගේම අපි අකුසලයෙන් වළකින්නේ ඒත් ඒ වගේ Tamanට ඒකෙන් සිද්ධ වෙන අනර්ථය, පීඩාව, දුක, අපහසුව වළක්වා ගැනීම තමන්ව රැක ගැනීමේ අරමුණ ඇතිව. එතකොට අකුසල් වලින් වළකින්නත් කුසල් වඩන්නත් පතර්ජන සත්‍යය පෙළඹීමේ මූලික સિદ્ધාන්තය තමයි මම මට මගේ කියන ආත්ම මූලික සංකල්පේ පාදක කොටගෙන මාව පරිස්සම් කරගන්න මම දුක් විඳින්න නැතිව මට සුවසේ ජීවත් වෙන්න ඕන කියන ආකල්පය. ඉතින් ඒ ආකල්පය තමයි අපි හැමෝටම මූලික වශයෙන් මේ ಗುಣධම් වඩන්න අපි යොමු කරන්නේ. නමුත් අපි නිතරම සිහිපත් කළා ඒ ආත්ම මූලික සංකල්පයෙන් අපි මේවට යොමු වුණාට එතන සැබෑවටම යම්කිසි ප්‍රතිපත්තියක් තුල අපි ක්‍රියාත්මක වෙනවා. නමුත් සැබෑවට ಗುಣ වැඩෙන වැඩෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි අර ආත්ම තෘෂ්ණාව නිසා. ඉතින් මේ මෙත්තාව දියුණු කිරීමේදීත් හුඟක් වෙලාවට මෙත් වඩන්න පෙළඹෙන්නෙම අර ආත්ම මූලික හැඟීමෙන්. ඒක ඊටාම ඕලාරික අවස්ථාවක්. එහෙම නැත්නම් වංචනික මට්ටමින් අපේ මනස වංචක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් අපි පෙර දිනකත් සිහිපත් කළා. තමන්ට විරුද්ධව වැඩ කරන කෙනෙක්, තමන්ට පීඩා කරන කෙනෙක්, එබඳු කෙනෙක් සම්බන්ධව කටයුතු කරන්නේ කොහොමද කියලා සමහර වෙලාවට ස්වාමින් වහන්සේ නමක් හරි දැනුගත් කෙනෙක් හරි අපිට උපදේශයක් දෙන්න පුළුවන්. ඕකත් එක්ක ගැටෙන්න යන්න එපා, හැපෙන්න යන්න එපා. පුළුවන් තරම් මේ පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වඩන්න එතකොට අපි එතනත්ත අරමුණු කරගෙන මෙත්සිත පවත්වනවා කියන අදහසින් ඒතනත්තාව අරමුණු කරමින් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා වෛර නැත්තේක් වේවා තරහ නැත්තේක් වේවා ආදි වශයෙන් අපි ඒ පුද්ගලයා අරමුණු කරගෙන මෛත්‍රියට අදාළ වචන වාක්‍ය අපි නැවත නැවත සිහි කරනවා සිහි කළාට ඒක අවංක මෙත්තාවක් වෙන්නේ නැහැ. කුමක් නිසාද? එතන තියෙන්නේ ඒ පුද්ගලයා සුවපත් කිරීමේ හැඟීම නෙමෙයි ඒ පුද්ගලයාගෙන් මට වෙන පීඩාව අවම කර ගැනීමේ අදහස. එතකොට තනිකරම ආත්මමූලික හැඟීම. ඉතින් අපි සිහිපත් කළා නැවත නැවත මේ විශේෂයෙන් මෛත්‍රිය කරුණාව වැනි ගුණාංග අන් අය පදනම් කරගෙනමයි අපේ මනසේ ගොඩනැගෙන්නේ. ඒ අන්නය පදනම් කරගෙන ගොඩනැගෙන ගුණය සැබෑවටම අවංකව අන්නය කෙරෙහි යහපත අපේක්ෂා කරන්න. එහෙම නැත්නම් අන්නයට පැමිණෙන දුක් විපත් වළක්වන්න අවංක අදහසක් අපි තුළ ඇති වුණොත් තමයි ඒක හැබෑ මෙත් සිතක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි මෙත් වඩනවා කියලා හිතාගෙන හිටියට මෙත් වැඩිම නැමැති යම්කිසි ප්‍රතිපත්තියකට අපි යොමු වුණාට මෙත්තා භාවනාව ආනිසංස සහිතයි අපි ඒක කරන්න ඕන කියන අදහසින් ක්‍රියාත්මක වුණාට එතන සැබෑ මෙත්තාවක් වැඩෙන්නේ නැහැ. ඉතින් අර යම්කිසි වැඩ පිළිවෙලකට අපට අවතී ඉන්න වෙන්න පුළුවන්. නිකම්ම ඉන්නවට වඩා එහෙම හරි කරන එක හොඳයි. නමුත් එතන සැබෑ ගුණයක් හැටියට වැඩෙන්න අර ආත්ම මූලික හැඟීම බාධකයක් වෙනවා. දැන් පසුගිය සතියේ අපි මෙත්තාව පිළිබඳව අවසානයේට කතා කළේ මෙත්තානිසංස සූත්‍රයේහි දැක්වෙන ආනිසංස 11ක් පිළිබඳ. දැන් මේ ආනිසංස 11ම තමන්ට ලැබෙන ප්‍රතිඵල ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙත් වැඩීම නිසා තමන්ට මේ මේ යහපත සිද්ධ වෙනවා. හොඳට නිින්ද යනවා, හොඳට අවදි වෙනවා, නපුරු සිහින දකින්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ට ප්‍රිය වෙනවා, මිනිස්සුන්ට ප්‍රිය වෙනවා, දෙවියෝ රකින්නවා. ගින්නෙන්, වසවිස වලින්, අවියාද වලින් හානි පැමිණෙන්නේ නැහැ. ඒ වගේම මුහුණ ප්‍රසන්න වෙනවා සිත ඉක්මනට සමාධිගත වෙනවා ඒ වගේම නොමුලාව කලුරිය කරන්නට අවස්ථාව ලැබෙනවා යම්කිසි මාර්ග අධිගමයකටපත් උනේ නැතිනම් එහෙම නැත්නම් අරහත්ත්වයටපත් උනේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබන්නට එය හේතු වෙනවා. එතකොට මේ සියලුම කරුණු Tamanට එකෙන් ලැබෙන ප්‍රතිලාභ. එතකොට දැන් මේවා අහනකොට මේවා දැනගන්නකොට අපි ගොඩාක් දෙනකොට මූලික වශයෙන් ඇති වෙන්නේ අර Tamanට මේකෙන් ප්‍රතිලාභ ටිකක් ලැබීමේ හැඟීම. ඉතින් එහෙනම් ඇයිද බුදුරජාණන් වහන්සේ මේ බඳු කාරණා දේශනා කරන්නේ? මේ බඳු කාරණා දේශනා කරන්නේ හේතුඵල ධර්මයක් හැටියට. කර්මය කර්ම විපාකය. හේතුව ඵලය. මේ බඳු හේතුවක් ගොඩනගෙනකොට මෙන්න මේ විදිහේ ඵලයක් නිර්මාණය වෙනවා. ඒක අපි හේතුඵල වශයෙන් දැනගන්නට ඕනේ. ඒක ප්‍රඥාව පිණිස හේතු වෙනවා. කර්මය කර්මඵලය දැන ගැනීම සම්මාදිට්ඨිය පිළිබඳ මූලික පියවරයි. ඒක ප්‍රඥාවේ අංගයක්. හේතුවේ මේ හේතුවේ මේ ඵලය ලැබෙනවා මේ කර්මයෙන් මේ බඳු විපාකයක් ලැබෙනවා කියලා දැන ගැනීම. නමුත් ගැටලුව තියෙන්නේ ඒ සම්මා දිට්ඨිය උපදවන්න ප්‍රඥාව උපදවන්නට පැහැදිලි කර දෙන කාරණයම අපි තෘෂ්ණාව උපදවන්නට පාදක කරගන්නවා. ඒ කියන්නේ අදාළ ගුණය මනසේ අවංකව ගොඩනගෙනකොට ලෝකෙටත් Tamanට ප්‍රතිඵල ලැබෙනවා. එතකොට ඒ Tamanට ලැබෙන ප්‍රතිඵල ටික දිහා බලලා මට මේ වතු ප්‍රතිඵලයක් ඕන නිසා මම මේ කාර්ය කරනවා කියන තැනට ගිය ගමන්ම එතන තෘෂ්ණාව මූලික වෙලා ගුණය කෙලසිලා අන්තිමට ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අපි තවත් එක වැඩ කටයුත්තක් නිරත වෙලා. ඉතින් අද වර්තමාන සමාජයේ බැලුවෙන් පස්සේ ගිහි පැවිදි කියලා වෙනසක් නැතිව බොහෝ දෙනා තුල කෙරෙන කටයුතු මෙබඳු පදනමක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි වුණත් සමහර වෙලාවට හැමතිස්සෙම හොඳ සිහි කල්පනාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා කටයුතු කළේ නැත්තම් අපේ මනස වුණත් පෙළඹෙන්නේ එතනට තමයි. මට මේකෙන් මෙන්න මේ යහපත සිද්ධ වෙනවා. මේ ප්‍රතිලාභය ලැබෙනවා. කියලා හිතන තැනකට. ඉතින් ඒ නිසා හැම විටම අපි සිහි කල්පනාවෙන් මේ කරන ක්‍රියාවෙහි අර්ථය කුමක්ද? මේක කුමක් සඳහාද මේක කරන්නේ? කියන බව නැවත නැවත අපි සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම වැදගත් වෙනවා. අන්න ඒ බඳු ප්‍රත්‍යවේක්ෂාවකදී තමයි අපිට පුළුවන් වෙන්නේ එහි සැබෑ අර්ථය මතු කරගන්න. දැන් අපි අර සතිපට්ඨානය ගැන කතා කරනකොට කායानुපස්සනා සතිපට්ඨානය යටතේ සාකච්ඡා කළා සම්පජඤ්ඤ කාණ්ඩය. ඒ සම්පජඤ්ඤ කාණ්ඩයේදී සතර ආකාරයකින් සම්පජඤ්ඤය ඇති කර හඳුන්වනවා චතු සම්පජඤ්ඤය. එතකොට චතු සම්පජඤ්ඤය කියලා කියන්නේ මොකද්ද? අසම්ම සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය. සප්පාය සාත්තක කියලා කිව්වේ මේකේ අර්ථය කුමක්ද කියලා නැවත නැවත විමසලා බලනවා. මොකක් සඳහාද මේක කරන්නේ? අත දිගාරිනවා නම් මොකටද මං අත දිගාරින්නේ? කකුල දිගාරිනවා නම් කකුල දිගාරින්නේ නැහැ. දිගාරගෙන හිටපු කකුල වකුටු කරනවා නම් ඇයි මං වකුටු කරන්නේ? පැත්තට හැරිලා බලනවා නම් ඇයි බලන්නේ? ඉස්සරහා බලනවා නම් ඇයි ඉස්සරහා බලන්නේ? කතා කරනවා නම් මොකද්ද මං කියන්න හදන්නේ? මොකටද කතා කරන්නේ? කතා නොකර ඉන්නවා නම් ඇයි මං කතා නොකර අන්න ඒ විදිහට ශරීරයේ සෑම හිතාමතා කරන හැම චලනයක් සම්බන්ධව හැම ක්‍රියාකාරකමක් සම්බන්ධවම වහා සිහි කරලා බලනවා මොකටද මේක කරන්නේ මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ මට්ටමට අපේ මනස වඩන්න පුළුවන් නම් තමයි සතිය සහ සම්පජඤ්ඤය තුල අපට කෙලෙස් මතු නොවි එහෙම නැත්නම් ක්ලේශ මූලයන් ප්‍රහාණය කරන තැනකට අපේ මනස වඩා තීව්‍ර කරන්න පුළුවන් නමුත් අපිට අවම වශයෙන් අපි පුහුණු වෙන්නට ඕන දැනට පුළුවන් හැටියට ඒ කියන්නේ අරක නොකලට කමක් නැහැ කියන එක නෙමෙයි. එතනට තමයි අපි කවුරුත් යන්න ඕන. නමුත් දැනට අපිට පුළුවන් හැටියට අපි උත්සාහ කරන්න ඕන අඩුතරමින් ලෝක සම්මත වශයෙන් පින්කමක් කියලා කියන දෙයක් කරනකොට හරි මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන අර්ථය මොකද්ද මේකෙන් විය යුත්තේ මෙතන මෙතන ගොඩ නැගෙන්න ඕන පරමාර්ථය මොකද්ද ඒ පරමාර්ථය සඵල වෙන සාධක ටික මොනවද ඒ ඒ වගේ මේ පරමාර්ථයට බාධා කරන බාධක ධර්ම මොනවද? අපි නිතරම කතා කරනවා කරුණු තුනක් ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. යම්කිසි කටයුත්තක් කරනකොට මූලික වශයෙන් එහි ප්‍රධාන පරමාර්ථය හඳුනා ගන්නට ඕන. ඊළඟට ඒ පරමාර්ථයට අදාළ කරුණු තුනක් කෞශල්‍යයන් තුනක් ඇති කර ගන්න ඕන. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞසල්‍ය කියන්නේ මේ පරමාර්ථය සාධනය කරගන්නට අවශ්‍ය සාධකමනු. අපාය කෞසල්‍ය කියලා කියන්නේ ඒ පරමාර්ථය වෙත යද්දී ඇතිවෙන බාධකමනු. ඒතර බාධක හඳුනා ගන්නත් ඕන සාධක හඳුනා ගන්නත් ඕන. ඊළඟට තුන්වෙනි කෞසල්‍ය තමයි උපාය කෞසල්‍ය. බාධක දුරු කරලා සාධක ගොඩනගලා අදාළ පරමාර්ථය ජය ගන්නට ක්‍රියාත්මක වෙන්න කොහොමද? ඉතින් මේ ඔක්කොම කරන්න පරමාර්ථය දැනගෙන ඉන්න පරමාර්ථය හරියට දන්නේ නැත්තම් එතන ආය කෞසල්‍ය තියනවා කියන්නත් බෑ අපාය කෞසල්‍ය තියනවා කියන්නත් බෑ උපාය කෞසල්‍ය තියනවා කියන්නත් බෑ හැබැයි මොනවා හරි කරලා තියෙනවා වෙහෙසිලා තියෙනවා මහන්සි වෙලා තියෙනවා කැප වෙලා තියෙනවා යෙදිලා තියෙනවා ඒතර වැඩක් නොකලා කියන්නත් බෑ භාවනා නොකලා කියන්නත් බෑ ඒක ඉරියව් වශයෙන් වාඩි වෙලා ඉතික් කරලා තියෙනවා දැන් අද හවසත් එක නෝනා කෙනෙක් ධර්මදේශනාවකට ආරාධනා කරන්න ආව ඉතින් ඇවිදින් එතුමිය කිව්වේ මොකක්ද? පසුගිය කාලේ එතුමියගේ පියාණන් අභාවප්‍රාප්ත වුණා. එතකොට ඒ අභාවප්‍රාප්ත වෙන්නට ආසන්නේ තරමක් රෝගී වෙනකොට ජ්‍යොතිෂඥයෝ මුණ ගැහිලා ඒ ඇගෙන් විස්තර අහනකොට මේ මේ කාලවකවානුවේ தત્ත්වය බරපතලයි මේ විදිහේ අපල තත්වයක් තියෙනවා. ඒ නිසා මේ මේ කටයුතු කරන්න කියලා අවශ්‍ය උපදෙස් දුන්නා. අභේදාන දෙන්න, බෝධි පූජා තියන්න ඒ විදිහ. ඉතින් දැන් මේගොල්ලෝ පුළුවන් පුළුවන් හැටියට ඒවා කළා. කළා වුණාට හරියට ඒ කියපු දවස් වෙනකොට තාත්තා මිය ගියා. දැන් එතකොට ඒකේ බණට ආරාධනා කරන්න තමයි ආවේ. ඇවිදින් එතුමිය කිව්ව කාරණේ මොකද්ද? හාමුදුරනේ ඉතින් එතකොට මේ මේ එකක්වත් කරන්නේ වැඩක් නැහැ කියලාත් හිතෙනවා අපිට. දැන් ඉතින් මෙච්චර අපි අබේදානය දුන්නා, බෝධි පූජා තිබ්බා. ඒ මොකක්වත් කරත් වැඩක් වුණ නැහැ නේ තාත්තා මැරුණානේ. ඉතින් අන්න එහෙම තමයි මිනිස්සු හිතන්නේ දේවල් පිළිබඳ. එතකොට ඇයි ඒවා කරන පරමාර්ථය මොකද්ද? ඒ වගේම ඒකට අදාළ සාධක මොනවද, බාධක මොනවද, උපාය කෞශල්‍ය මොනවද කියලා මේවා හඳුනාගෙන නෙමෙයි අර වැඩක් හැටියට කරනවා. અભේදානයක් දෙන්න කිව්වන් පස්සේ කොහෙන් හරි හරකෙක් ගෙනල්ලා නිදහස් කරනවා. එතකොට දැන් සල්ලි දීලා හරක ගවගත ගවගතකාගාරයෙන් අයින් කළාම දැන් වැඩේ හරි. දැන් අපේ අපේ ඥාතිය දැන් මරණයෙන් නිදහස් වෙන්න ඕන කියලා තමයි හිතන්නේ. එතකොට එතන ඇත්තටම අවශ්‍ය කුසල බලයක් ගොඩ නැගුණාද? එතකොට ඒ කුසලයේ ගොඩනැගීම තුළ සැබෑ කුසල් සිතුවිලි ඇති වුණාද? තමන්ගේ ඥාතිය බේරගන්න ඕන කියන එකත් හොඳ අදහසක් තමයි. නමුත් ඒක තමන්ගේ ඥාතිය වෙනකොට බොහෝ කොට ආත්ම මූලික තෘෂ්ණා මූලික හැඟීමක්. ඒතකොට અભේදානයක් දෙනකොට තියෙන්න ඕන ඒ ගවයාන නිදහස් කරන්නේ ගවයාගේ දිවි රැකීමේ අදහසයි. එහෙම නැතුව මේ මගේ තාත්තා බේර ගන්න ගවයා බේරනවා කියලා හිතනකොට එතන තියෙන්නේ ගනුදෙනුවක් විතරයි. අර ගවයා උගසට තියලා මගේ තාත්තව බේරගන්න. ඉතින් එහෙම පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හැබැයි කුසලයක් වෙන්නේ અභේදානේ නම් ඒ අභේදානේ දෙන්න ඕනේ ඒ ඒ ඒ සතාගේ බිය දුරු කරන්න. ඒ චේතනාව નિවරදිව ඇති වුණොත් තමයි ඒක හැබැයි කුසල ක්‍රියාවක් වෙන්නේ. එතකොට ඒ චේතනාව ඇති වෙනකොට ඒ කුසල චේතනාව තමයි බලවත් වෙන්නේ අර තමන් ආශිර්වාද කරන කෙනාට යහපතක් වෙන්නේ. අනිත් කාරණේ තමයි අපි අවංකවම කුසලයේ સિદ્ધ කරගත්තා උනත් අර පුද්ගලයාගේ ආයුෂ ඉවර නම් කර්ම වේගය ඉවර නම් ආශ්‍රය කර්මය දෙකම ඉවර නම් ඒ පුද්ගලයා ජීවත් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම අවස්ථාවයි තියෙන්නේ ආශ්‍රත්තව තියනවා නම් කර්ම වේගයක් තව තියෙනවා. ආශ්‍රය කියලා කියන්නේ මේ කය නඩත්තු කරන්න පුළුවන් උපරිම කාලය. දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ නම් අවුරුදු 120 කරලා දැන් මේ කාලේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ පරම ආශාව අවුරුදු 70. මේක අඩුවීගෙන අඩුවීගෙන කියලා අවුරුදු 10 දක්වා ඉදිරියේදී අඩු වෙනවා. ඒතර අවුරුදු 10 කියන්නේ ඒතර අකල් මරණ නෙමෙයි. ඉපදිලා ලොකු මහත් වෙලා වැඩි හිටි වෙලා වෘද්ධ වෙලා දුර්වල වෙලා මරණයටපත් වෙනවා. ඒතර මේ කය නඩත්තු කරන්න පුළුවන් කාලයට තමයි ආයු කාලය කියන්නේ. ඊළඟට කර්ම ශක්තිය කියලා කියන්නේ අපේ සිත ජනිත උනේ පෙර භවයේ මේ යනකොට කෙබඳු කර්මයක් මතුවලා අද කෙබඳු කුසල කර්මයක්ද ඒ කුසල කර්මයේ ජවය කොච්චරද ඒ ප්‍රමාණයට තමයි අපේ චිත්ත පරම්පරාව නඩත්තු වෙන්නට පුළුවන් වෙන්නේ. හරියට අර ඊතල අපි දුන්නක ඊතලයක් තියලා දුනුදිය ඇදලා විද්ධහම ඒ දුනුදිය ඇදලා අපි ජවය ගන්න. එහෙම නැත්නම් වරපට ඇදලා ජවය ගන්නෙ කොච්චරද? ඒ ජවයේ ප්‍රමාණයට තමයි ඊතලේ ඉදිරියට යන්නේ. ඒ ජවය ඉවරනකොට ඊතලේ එතනින් ඇදගෙන වැටෙනවා. අන්න ඒ වගේ ප්‍රතිසන්දිසිතේ ඉඳලා චුතිසිතට කොච්චර චිත්ත પરම්පරාවක් භවාංග චිත්ත પરම්පරාව හැටියට ක්‍රියාත්මක වෙනවද මේ චිත්ත ධාමය කොච්චරක් දුර යන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ උත්පත්ති කර්ම වේගයත් එක්ක. ඒතකොට ආයස තිබුණට වැඩක් නැහැ. උත්පත්ති කර්ම වේගය දුර්වල නම් ඒ පුද්ගලයාගේ චිත්ත પરම්පරාව නිම වෙච්ච ගමන් පුද්ගලයා මරණයටපත් වෙනවා. ඊළඟ කර්ම වේගයේ තව බොහෝ කාලයක් අවුරුදු 10000ක් විතර ජීවත් වෙන්න තිබුණත් වැඩක් නෑ ආයුෂ ඉවර නම් පුද්ගලයා ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේට අවුරුදු ලක්ෂයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් බුදු කෙනෙක් උපදින කර්ම වේගයත් එක්ක. හැබැයි සමහර බුදු බුදුවරු අවුරුදු 80000ක් ජීවත් වෙනකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80න් පිරිනොම් පාන. ඇයි ඒ? කර්මයේ අඩුපාඩුවක් නෙමෙයි. ඒ කාලේ ආයුෂ අඩුයි. ඒ ආයුෂ අඩු නිසා ඒ අඩු කෙටි කාලයක් තුල ආශ පූර්ණ කරමින් අහෝසි වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුගේ ආශත් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ තාම වෘද්ධ වෙලත් නැහැ. ඊළඟට කර්ම වේගයත් තාම ශක්තිමත්ව තියෙනවා. ඔය දෙකම තිබියදී අතිරේක කර්ම වේගයක් නිසා හෝ අතිරේක වෙනත් හේතුවක් කර්මය නිසාම විතරක් නෙමෙයි අකල්මන්න වලටපත් වෙන්නේ වාතය කිපීමෙන් පිත කිපීමෙන් සෙම කිපීමෙන් තුන්දොස් කිපීමෙන් බාහිර උවදුරක් පැමිණීමෙන් තමන් ආත්මෝපක්‍රම වශයෙන් සියදි විනාසා ගැනීමෙන් වැරදි විදිහට කය පරිහරණය කිරීමෙන් ඊළඟට පූර්වකృత කර්ම වේගය. ඒ කර්ම වේගයත් අකුසල කර්මයේ බොහෝ කොට බලපානවා. කුසල කර්මයක් වෙන්නත් පුළුවන්. කුසල කර්මේනොත් ජීවිතය අහෝසි වෙන්නට පුළුවන්. මොකද කර්මයේ විපාකයේ දෙආකාරයකට විපාක දෙනවා. ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක. ප්‍රවෘත්ති කියලා කියන්නේ මතු භවයක් ඇති කරනවා. ඒකට කියනවා ජනක කර්ම කියලා. අපි දහම් පාසල් යන කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා ජනක, උපස්තම්භක, උපපීලක, උපඝාතක කියලා කර්මයේ විපාක දෙන ක්‍රම හතරක්. ඒතර එහි ජනක කර්ම කියලා කියන්නේ උත්පත්තියක් ඇති කරන්න සමත් වෙන. එතකොට අපි දැනට ගත කරන කර්ම වඩා ප්‍රබල කුසල කර්මයක් මත උණු ජනක කර්ම ශක්තිය තියෙන. ඒ කියන්නේ උත්පත්තියක් ඇති කරන්න සමත් වෙන මේ ජීවිතය අහෝසි කරලා අභිනව උත්පත්තියකට යන්නට පුළුවන් සැනකේ. ඉතින් ඒ නිසා කුසල කර්මයන් ජීවිතය අහෝසි කරන්නට ඇතැම් විට හේතු වෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට එහෙම තීරණය කරන්න බෑ. සම්මා සම්බුදුරුන්ට වගේ තමයි හරියටම මේතනත්තා මිය ගිය අකුසලයකින්ද කුසලයකින්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ. පොදුවේ අපට කියන්න පුළුවන්. න්‍යායාත්මකව කුසල අකුසල් කියන කර්ම ශක්තියින් දෙකම බලපානවා. බහුලව පුද්ගලයන් අකල් මරණ වලටපත් වෙන්නේ සාංශාරික අකුසල කර්ම නිසා. දැන් එතකොට යම් පුද්ගලයෙකුට ආල්ශත් ඉතුරු වෙලා තියෙනවා නම් කර්ම වේගයත් ඉතුරු වෙලා තියෙනවා නම් මේ දෙකම ඉතුරු වෙලා තියෙද්දි පූර්වකృత අකුසල කර්මයක් නිසා ජීවිතය අහෝසි වෙන්නට එනවා නම් අර වගේ અભේදාන කුසල් බෝධි පූජා කිරීම සත්‍යක්‍රියා කිරීම ආදියෙන් මේ තනත්තාගේ දිවි රකින්නට පුළුවන් යම්කිසි සම්භාවිතාවක් තියෙනවා ඒ කියන්නේ යම් ඉඩක් තියෙනවා. අනිවාර්යෙන් රකින්න පුළුවන් කියලා නියමයක් නැහැ. අනිවාර්යෙන් පුළුවන් ද බැරිද කියන එක තීරණය වෙන්නේ හේතුඵල මත. මේ ගොඩනගන කුසල බලය අරතනත්තාගේ ජීවිතය අහෝසි කරන්නට පැමිණෙන අකුසල බලය මැඩ පවත්වන්නට තරම් ප්‍රබල වෙන්නට. ඉතින් එතුමියට මම උදාහරණයකුත් කියලා කිව්වා. දැන් කොරෝනා වෛරසයේ මාරාන්තික. ඒතර කොරෝනා වෛරසය ශරීරගත වුණාන් පස්සේ Tamanගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය අවදි කරන්න පුළුවන් නම් කොරෝනා වෛරසය මඩින්න පුළුවන් මට්ටමට වෛරසය මැරෙනවා පුද්ගලයා ජීවත් වෙනවා. හැබැයි ප්‍රතිශක්තිය සඳහා වෛද්‍යවරු දෙන උපදේශ පිළිපැද්දා. ඒ සෞඛ්‍ය සම්පන්න ආරක්ෂණ ක්‍රම අනුගමනය කළත්, බෙහෙත් තේත් ගත්තත්, ව්‍යායාම කළත්, ඉරෙලියේ හිටියත්, දුරස්ථභාවය රැකගත් මේ සියල්ල කළත් සමහරු මැරුණා. ඇයි ඒ ඒ සියලු කටයුතු තුලින් ගොඩනගාපු ප්‍රතිශක්තිය අර වෛරසයෙන් වැඩ පවත්වන්න තරම් ප්‍රමාණවත් උන්නේ නැති නිසා. ඒකෙන් අදහස් කරන්නේ වෛද්‍ය උපදෙස් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රතිශක්තිය ඇති කරලා වැඩක් නැහැ කියන එක නෙමෙයි. එතකොට ඇයි අර විදිහ නිගමනයකට එන්නේ අර විදිහ තීරණයකට එන්නේ ඇයි අර හේතුඵල සම්බන්ධය මොකක්ද කියලා හරියට ਵਿਚාරපූර්වක දකින්නේ නැහැ. ඊටා පටු තීරණ වලට එනවා. එතකොට අන්න ඒ ඒ தත්ත්වයටපත් වෙන්නේ ඇයි අපි යමක් කරනකොට ඒක හේතුව මොකක්ද ඵලය මොකක්ද ඒ ඒ ඵලය ගොඩනගන්න කෙබඳු සාධකද ගොඩනගන්න ඕන ඒ සාධක ටික ඇත්තට මෙතන තියනවද ඒ වගේම ඒක දුර්වල කරන බාධක ධර්ම මොනවද ඒ බාධක ධර්ම කොතෙක් මෙතන තියනවද ඒකට අවශ්‍ය උපාය කෞශල්‍ය හරියට මම සම්පාදනය කරනවද එතකොට මේ සියලු කරුණු එකතු වෙනකොට අදාළ පරමාර්ථය හරියට බලගැන්විලා තියනවද ඉතින් පරමාර්ථය මොකද්ද කියලාවත් දන්නේ නැත්තම් අපි කොහොමද මේ පරමාර්ථය බලගන්නන්නේ? ඉතින් අන්නේ විදිහට අද ගිහි පැවිදි බොහෝ දෙනා කරන කුසල ක්‍රියාවල පවා තියෙන අර්බුදය තමයි දේවල් කරලා තියෙනවා. දන් දීලා තියෙනවා, සත්තු නිදහස් කරලා තියෙනවා, බෝධි පූජා තියලා තියෙනවා, અભය දාන දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, බණ භාවනා කරලා තියෙනවා, බණ අහලා තියෙනවා. හැබැයි ඒවෙන් වෙන්නට ඕන දේ මොකද්ද? ඒ ඒ වෙන්නට ඕන දේ හරියට හඳුනාගත්තා. හඳුනාගෙන ඒකට අවශ්‍ය පූර්ණ සාධක ගොඩනැගුවා. ගොඩනගලා ඒ අවශ්‍ය ප්‍රතිඵලය ගොඩනගෙන්නට තරම් උපාය කෞශල්‍යයෙන් ක්‍රියාත්මක වුණාද? ඒ මොකක්වත් නැහැ. මම දන් දුන්නා නම් මේක වෙන්න ඕන. මම සීල රැක්කා නම් මේක වෙන්න ඕන. මම භාවනා කළා නම් මෙහෙම වෙන්න ඕන. මම බෝධි පූජා තිබ්බා නම් මෙහෙම වෙන්න ඕන. ඒතකොට මොකද්ද තියෙන්නේ? තනි කරම අර ආත්ම මූලික පටුආකල්පය. එතකොට ඒ ආත්ම මූලික ආකල්පය කොච්චර බලවත් වෙනවද කියනවනම් ඒකේ චෝදනාව යන්නේ Taman වෙතට නෙමේ මගේ මේ දුර්වලකම් නිසා පින්කම හරියට කෙරුන්නේ ඒ නිසයි මේ මිනිස්සයා බේරගන්න බැරි වුනේ කියන පදනමකට නෙමේ එතනට අවධානය යන්නේ අවසානයේ ඒකේ චෝදනාව යන්නේ ධර්මයට එහෙම නැත්නම් උපදේශ දීපු කෙනා ඒ ආ දීපු උපදේශේ වැරදි එහෙම නැත්නම් ඒ පින්කම කළාට වැඩක් නැහැ ඉතින් දැන් කොහොමද කොච්චර හොඳ කළත් ඒකේ තේරුමක් නැහැනේ ඊට පස්සේ ඉතින් අර වැරදි අර්ථ විග්‍රහයන්ට එනවා. හොඳ මිනිස්සු තමයි ඉක්මනට මැරිලා යන්නේ. ඒගොල්ලන්ට වැඩි ආයුෂන අන්න ඒ වගේ කතන්දර වලට යනවා. එතකොට මෙබඳු පදනමක් ඇති වෙන්නේ ඇයි? තනි කරම පරමාර්ථ හරියට හඳුනා ගන්න නැතුව ආත්ම මූලික හැඟීමෙන් යුක්තව බොහෝ සත්‍චාරිත්‍රයන් පවත්වගෙන යන හොඳයි කියලා සමාජ සම්මත දේවල් හොඳයි කියලා ආගමෙහි සම්මත කරලා තියෙන බොහෝ දේවල් මිනිස්සු කරනවා. කළා වුණාට ඒ තුල ගොඩනගෙන්න ඕන චේතනාව හරියට ගොඩනගෙනවද බුදුහාමුදුරු දේශනා කරන්නේ වැඩ නෙමෙයි චේතනාහම් භික්කවේ කම්මම වදා. ඒකට අදාළයි මනෝභාවයේ චේතනාව. ඒතර ඒ චේතනාව හරියට ඇති ඒ හරියට ඇති වුණා උනත් ඒ ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් මැඩපවත්වන්න තරම් මේක ප්‍රමාණවත් නැතිනම් <laughs> කරන්න දෙයක් නැහැ. මොකද මෙතන දෙවියන් වහන්සේගේ තීරණයක්වත් බුදුහාමුදුරන්ගේ තීරණයක්වත් මගේ තීරණයක්වත් වෙන කෙනෙක්ගේ තීරණයක්වත් නෙමෙයි ක්‍රියාත්මක වෙන හේතුඵල. හේතුව දුර්වල නම් ඵලය දුර්වල වෙනවා හේතුව ප්‍රබල නම් ඵලය ප්‍රබල වෙනවා. ඒක කුසල්ද අකුසල්ද කතාවක් නෑ. හොඳද නරකද කතාවක් නෑ. ඒක මට යහපතක් වෙනවද නැද්ද කතාවක් නෑ. අදාළ හේතුවට අනුවයි ඵලය ගොඩනැගෙන්නේ. ඉතින් මෙන්න මේ බඳු කාරණා අපි ටිකෙන් ටික තේරුම් ගන්නකොට තමයි අපට අර ආත්ම මූලික හැඟීමෙන් ඔබ්බට ගිහිල්ලා ಗುಣධම් වඩන්න අවංකව මෙතන මොකද්ද වෙන්න ඕන කියන තැනට යන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට අපි දෙවනි පියවරට යනකොට තමයි අපේ මනසේ සැබවින්ම අර කරුණාව මෛත්‍රිය ඒ කරුණාව මෛත්‍රිය තිබුණොත් තමයි අර සතාට અභේදානය දෙනකොට ඒ සතාගේ දිවි රකින්න කියන ඒ හැඟීම අවංකව ඇති වෙන්නේ. නැත්තම් ඒ සතාව කොහොම හරි උපාය හැටියට පාවිච්චි කරලා ඇබේ හැටියට පාවිච්චි කරලා මගේ වැඩේ කරගන්න. ඒවා පින්කම් කියලා සම්මත වුණාට ඒවා කුසල චේතනා නෙමෙයි. අන්න ඒ වගේ තමයි මෙත්තදීන්නේදී අපිට සිද්ධ වෙන්නේ අනිත් කෙනාගේ මට වෙන පීඩාව වළක්වා ගන්න සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කිව්වට ඒක මෙත් සිතක් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ තනි කරම ආත්ම මූලික සංඥාවෙන් තමන්ගේ සිත වංචනික කරගෙන අර ලෝක සම්මත වාක්‍යයක් තුළ තමන් පවතින. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මෙත්තානිසංස සූත්‍රයේදී ආනිසංස 11ක් දේශනා කරන්නේ ඒවා ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ කොහොම කෙනාටද? ඒකේ ප්‍රමිතියක් බුදුහාමුදුරෝ දේශනා කරන මෙත්තාය ධික්කවේ චේතෝ විමුක්තිය. ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානිකතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධ. ඉමේ ඒකාදසානි සංසා පාටිකංක. එතකොට දැන් මේකේ ප්‍රමිතිය පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරනවා. මෙන්න මෙහෙම මෙත්තනුවොත් තමයි මේ කියන ආනිසංස අපේක්ෂා කරන්නට පුළුවන් වෙන්නේ. මේ ඒකාදස ආනිසංස පාටිකංක මේ 11 ආනිසංස බලාපොරොත්තු වෙන්නට පුළුවන්. කොහොම කෙනාටද මෙත්තා භික්කවේ චේතෝ විමුක්තිය. මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී ධානය. එතකොට අවම වශයෙන් මෛත්‍රී ධානය දක්වා මෙත්තාව පුහුණු කරලා කරන කෙනෙකුටයි මේ ආනිසංස හරියටම ලැබෙන්නේ. ඒතකොට අනිත් කෙනෙකුට ඒවෙන් යම් යම් ප්‍රමාණයකට ලැබෙන්න පුළුවන්. ආ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන මෙත් වැඩුවන් පස්සේ ආනිසංස 11ක් ලැබෙනවා කියලා කොහොයි තින්නම් මම මෙච්චර මෙත් වැඩුවත් මට එහෙම උනේ නැහැනේ. එහෙම කියලා හරියන්නේ නැහැ. මේකේ බුදුහාමුදුරෝ දක්වන ප්‍රමිතිය හඳුනගන්න. දැන් සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණේ ගැනත් අපි සිහිපත් කළානේ අර පාරමිතා ගැන මුලින්ම හඳින්වීමේ දේශනවලදී අපි පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ අප වෙනවා පොරොන්දු වෙනවා මේ සතර සතිපට්ඨානය හත් අවුරුද්දක් නෙමෙයි හය අවුරුද්දක් නෙමෙයි පස් අවුරුද්දක් නෙමෙයි ඔහොම අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා එක දින හතක් හරියට සතර සතිපට්ඨානය වැඩුවොත් අරහත් ඵලය හෝ අනාගාමී ඵලය ලැබෙනවායි කියන බවට බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට දැන් ඇයිද එහෙමනම් අපි දින 7ක් ඒක වැඩුවට අපි rahat වෙන්නේ නැත්තේ? ඒ rahat වෙන්නේ නැත්තේ දින 7ේම අපි සතිපට්ඨානය වඩන්න උත්සාහ කරලා මිසක් දින 7 සිහිය පවත්තලා නැහැ. ඒ දින දින 7ක් දැඟලුවොත් සමහරට විනාඩි 7ක්, පැය 7ක් ඒ දින 7ේම එකතු කළොත් අපිට හොඳ සිහිය පවත්වා ගන්න පුළුවන් වෙලා ඇති. ඊටු ටික ඔක්කොම ඒකට දඟලලා විතරයි. ඉතින් එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අඛණ්ඩව දින හතක් එක දිගට අර අපි කිව්වේ අත අත දිගාරිනකොට අත හකුලනකොට කකුල දිගාරිනකොට කකුල හකුලනකොට ඇහැරලා බලනකොට ඇස් දෙක පියා ගන්නකොට වටපිට බලනකොට ඉදිරිය බලනකොට ඉදිරියට යනකොට පිටපසට එනකොට කතා කරනකොට කතා නොකරනකොට වැසිකිලි යනකොට මල පිට කරනකොට ඇඳුම් අඳිනකොට කෑම කනකොට මේ හැම මොහොතකම සතරාකාරයෙන් විමසා බලන්න ඕන සාර්ථක මොකද්ද මෙහි අර්ථය කුමක් සඳහාද මේක කරන්නේ ඊළඟට සප්පාය මේක මෙතනට ගැලපෙනවද යෝග්‍යද ඊළඟට ගෝචර මම මේක කරන්නේ සිහි කල්පනාවෙන්ද ඒ කියන්නේ කරන ක්‍රියාව ගැන සිහිය තියනවද ඒක සම්බන්ධව මගේ මනස ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා මම සිහියෙන්ද ඉන්නේ ඊළඟට අසම්මෝහ අසම්මෝහ කියලා කියන්නේ මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ මේ නාම රූප ධර්ම ටිකක් ධාතු වශයෙන් හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන හැටි හරියට උපකරණය දිහා බලා ඉන්නා වගේ Tamanට පැහැදිලිව විනිවිද පෙනෙන මට්ටමට මනස හදාගන්න. අන්න ඒ මට්ටමට අපි සම්පජඤ්ඤේ පවත්වමින් සිහිය පැවැත්වුවොත් දින හතක් අකණ්ඩව ඒ බඳු කෙනෙකුටයි අරහත්ත්වය හෝ අනාගාමී ඵල ලැබෙන්නේ. ඉතින් එහෙම නැතු ඒක නිකන් යන්තම් අතගාපු කෙනාට ඒ ප්‍රතිඵල ටික ලැබෙන්නේ එතකොට යම් කෙනෙක් කියනවා ඉතින් මම මෙහෙම කළා ඒත් මට මෙහෙම ප්‍රතිඵල ලැබුන්නේ නැහැ ඒ මොකක් නිසාද අර පරමාර්ථය සාධක බාධක උපාය මේවා පිළිබඳ ਵਿਚාරපූර්වකවක් නැති නිසා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපිට හැම මොහොතකම සති සම්පජඤ්ඤයෙන් ඉඳීම කියන තැනටයි අපේ මනස අපි කවදා හරි පුහුණු කරන්න ඕන. නමුත් එතෙක් දැනට අඩුම තරමින් මේ කුසල ක්‍රියාවන් කියලා ලෝක සම්මත වූ දේවල් දාන සීල භාවනා ආදි වශයෙන් මේ හොඳ වැඩ කියලා පින්කම් කියලා කරන ඒවදිවත් අඩුම තරමින් විමසා බලන්න ඕන මේකෙන් වෙන්න ඕන අර්ථය මොකද්ද කවර අර්ථයක් සඳහාද කවර ඵලයක් සඳහාද මේක කරන්නේ ඒ ප්‍රතිඵලය ගොඩනගන්න සැබවින්ම අවශ්‍ය වෙන සාධක මොනවද බාධක මොනවද? එතනදි ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද? අන්න එහෙම විමසා බලලා ක්‍රියාත්මක වෙනකොට තමයි අපට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව චේතනාහම් භික්කවේ කම්ම වදාමි. චේතනාවයි ප්‍රබල කර්ම ශක්තිය ගොඩනගන්නේ. එහෙනම් මෙතන මගේ චේතනාව මොකද්ද? මොන අදහසින්ද මං කරන්නේ? අන්න එහෙම සැලකිලිමත් වෙනකොටයි සැබෑවට ගුණය කියන එක අවදි කරගන්නා තැනට අපට අවතීර්ණ වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට දිගු කලක් අපේ මනස පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න කරන්න තමයි කාලයාගේ ඇවෑමෙන් අපි කරන කියන කටයුතු වල ගුණාත්මක බව අවදි වෙන්නට පටන් ගන්නවා. අන්න එහෙම අවදි වෙනකොට තමයි අපි මානුෂීය හැඟීමෙන් ಗುಣධම් දියුණු කරන තත්වයකට එන්නේ. මොකද්ද මානුෂීය හැඟීම කිව්වේ අපි පෙර සිහිපත් කරලා තියෙනවා. මා පමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්නට. එතකොට මගේ ශක්ති ප්‍රමාණය. එතකොට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කැප වෙච්ච පමණට මට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන් උපරිමයෙන්. මම අනුන්ගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්නට ඕන සහාය වෙන්නට ඕන. එතකොට අන්නේ හැඟීම මතුවෙනකොට තමයි ඒ අන් අයගේ සුභසිද්ධිය පිළිබඳව අපට අවංකව සිතන්නට පුළුවන් වෙන්නේ. හැබැයි මෙතනදී අපි තව යමක් කියන්නට ඕන මේ අනුන්ගේ සුභසිද්ධිය අනුන්ගේ යහපත පිණිස අපි කැප වෙනවා කියලා කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ නිකන් අඥානකම නෙමෙයි. මෝඩකම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කාරුණික වුණා කියලා හැමතිස්සෙම නිකන් අනිත් අය නලවන්න ගියේ නෑ. උන්වහන්සේ මෛත්‍රී පූර්වකයි කියලා හැමතිස්සෙම නිකන් ඔළුව අත ගන්න ගියේ නෑ. රළු වෙන්න ඕන තරම් රළු වෙලා කටයුතු කළා. ඒ වගේම ඒ අයගේ ಗುಣ මතු කරලා කතා කරන්න ඕන තැන්වල ಗುಣ මතු කරලා වර්ණනා කරන්න ඕන තැන වර්ණනා කළා නිග්‍රහ කරන්න ඕන තැන නිග්‍රහ කළා කුමක් සඳහාද අන් අයගේ යහපත සඳහා ඒ නිසා මෙත් සිත පැවැත්වීමේදී අපට අවංකව අනුන් ගැන හැඟීමක් තියෙනවා නම් අවංකවම අනිත් කෙනා සුවපත් කරන්න ඕන කියන අදහස තියෙනවා නම් ඒ අදහස තුල මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පැහැදිලි කරනකොට අපි මේ ටික සිහිපත් කළා අනිත් කෙනා නලවන එකම නෙමේ අනිත් කෙනා පීඩාවෙන් මුදවා ගන්න රළු විදිහට කටයුතු කරන්න ඕන නම් තරමක් දැනවදින්න ඕන නම් තරවටු කරන්න ඕන නම් එහෙම හරි කරනවා කුමක් සඳහාද අනිත් කෙනාට සිද්ධ වෙන විපත වළක්වා අනිත් කෙනාගේ යහපත සඳහා ඒ නිසා තමයි මව්පියෝ දරුවන් ඉස්කෝලේ යන්න බෑ කිව්වත් බලෙන් හරි ඉස්කෝලේ යවන්න ඒගොල්ලන්ට උගන්වන්න උත්සාහ කරන්නේ ඉගැන්වීම විතරක්ම නෙමෙයි ಗುಣධම් පුහුණු කරන්නට ඕන එතකොට ඒ Tamanට වැටහෙන හැටියට ඒ දරුවාගේ යහපත වෙනුවෙන් මේ දේ කළොත් හොඳයි කියලා හැඟෙන නිසා හැම කරන්න උත්සාහ කරනවා. ඒකෙන් අදහස් කරන්නේ හැම අම්මා තාත්තා කෙනෙක් තුලම හැම ගුරුවරයෙක් තුලම මෙත්සිතයි තියෙන්නේ කියන එක නෙමෙයි. අපි පසුගිය අවස්ථාවේ මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වගේම අර එක දරුවෙක් ඇති අම්මා කෙනෙක් එක දරුවෙක් ඇති අම්මා කෙනෙක් Tamange මනසේ ඇති වෙන මෙත්සිත පතුරවන්න ඕන කියන උදාහරණය සාකච්ඡා කරද්දී අපි කතා කළානේ අම්මා උනත් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන දරුවා කෙරෙහි තමන්ගේ මනසේ තියෙන අවංක මෙත්සිතක්. ඒක මේ දරුවා සුවපත් කරන්න කරන වැඩක්ද? දරුවා ගොඩ ගන්න කරන වැඩක්ද? එහෙම නැත්නම් දරුවා මේ වැරද්ද කළොත් මගේ පැත්තට ප්‍රශ්නේ එන නිසා ඒකෙන් බේරෙන්නද මේක කරන්නේ? දැන් මේ දරුවා නොමග ගියොත් ඒකේ ඒකට බැනුම් ගහන්න වෙන්නේ මට. මේ දරුවා වැරද්දක් කළොත් ඒකෙන් දුක් විඳින්න වෙන්නේ මට. ඒ නිසා මගේ ලැජ්ජාව වහගන්න, මගේ පීඩාව වහගන්න දැන් මේ දරුවට කෑ ගහන්නේ. අද වැඩි හරියක් සමාජයේ තියෙන්නේ ඒ නිසා තමයි දරුවට ඕ අවශ්‍ය විදිහට දරුවට යෝග්‍ය විදිහට නෙමෙයි අම්මා තාත්තට ඕන හැටියට දරුවා හසුරවන්න උත්සාහ කරනවා. එහෙම බැරි වෙනකොට කුපිත වෙනවා, ගැටෙනවා. එතකොට එතනදී අපි නැවත නැවත විමසා බලන්න ඕන සැබෑවටම මේ අවංකව දරුවාට යහපත කිරීමේ හැඟීමද ඉතින් ඒ සම්බන්ධව අපි පසුගිය අවස්ථාවලත් අර අපේ අත්දැකීමක් කිව්වේ අර එක ස්වාමීන් වහන්සේ නම දානේ වන්දනකොට හොටු සූරලා ඒක කියන්නට ගිහිල්ලා වෙච්ච සිද්ධියක් ඒ. ඒතර මේ වගේ අපි නැවත නැවත කල්පනා කරලා බලන්න ඕන මොකද්ද මෙතන තියෙන චේතනාව? මොන අදහසින්ද මේක කරන්න කියන කාරණාව අපි කල්පනා කරලා බලනකොට තමයි අපිට මේ කියන ගුණාත්මක බව සැබවින්ම මා පමණක් නෙමේ අන් අයත් හොඳින් ඉන්නට ඕන. එතකොට අර ආයතන ප්‍රධානියාගෙන් හරි අසල්වැසියාගෙන් හරි කාගෙන් හරි අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ ප්‍රශ්නය සමනය කරන්න මෙත් වඩන එක හොඳයි කියන්නේ ඒක හොඳ නිසා. හැබැයි අර වංචනික අදහසින් මගේ වැඩේ කරගන්න මගේ පීඩාව දුරු කරගන්න මට මේ මිනිස්යාගෙන් එන කරදරේ වළක්ව ගන්න කියලා හිතාගෙන ඒතනත්ත සුවපත් වේවා නිදුක් වේවා නිරෝගීවා කියලා වසර ගානක් හිතුවත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැති වෙන්න පුළුවන් ඊට පස්සේ ඒතනත්ත කියන්නේ ඔන්න මේක විසඳන්න මෙත් වඩන්න කිව්වා මෙත් වඩුවට ඒක හරි ගියේ නැහැ ඒ නිසා මෙත් වඩලා මේව විසඳන්න බෑ අන්න එහෙම නිගමනයකට එනවා ඉතින් ඒ නිසා ඒ අවංකව ඒ හැඟීම අවදි වෙන්නත් ඕන ඒ හැඟීම අනිත් පුද්ගලයා පරිවර්තනය කරන්න පුළුවන් මට්ටමට ප්‍රබල වෙන්නත් ඒ හැම එකකම ඒ ධාරිතාව නැහැනේ එතකොට ඒ ධාරිතාව අපිට අවදි කරන්න පුළුවන් නම් තමයි එහෙම නැත්නම් ඒ ප්‍රමාණය ඒ තීව්‍රතාවය අපිට ගොඩනගන්න පුළුවන් නම් විතරයි අර ගැටලුව සමනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ මට්ටමට මේක ශක්තිමත් නැත්තම් අපි අවංකව උත්සාහ කළා වුණත් සැබෑ චේතනාවෙන් ඒක කළා වුණත් අර ප්‍රශ්නේ විසඳෙන්නේ නැති වෙන්න පුළුවන්. අර අපි මුලින් කිව්වේ දැන් තාත්තගේ ජීවිතේ බේර ගන්න අවංකව කුසලය කළා වෙන්න පුළුවන්. අවංකව කළත් සාර්ථක වෙන්නේ ඒ තාත්තාට ඒ වෙලාවේ ජීවිතය අහෝසි වෙන්නට බලපාපු කර්ම වේගය කොතරම්ද ඒක මැඩපවත්වන්න ඒක යට කරන්න ඒක ඛණ්ඩණය කරන්න තරමට අපි ගොඩනගන ශක්තිය ප්‍රබල නැත්නම් අවංකව කළා වුණත් ඒක සාර්ථක වෙන්නේ මේ විදිහට අපේ විශේෂයෙන් ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන මේ මේ සාකච්ඡා පෙළේ මුල්ම දේශනාවලදී අපි මේ කාරණා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ධර්මයේ අසුරු කරන තැනත්තා ධහමින් රැකෙනවා කියන පොදු බුද්ධ ඒ බුද්ධ දේශනා පොදුවේ කවුරුත් පිළිගත්තට පෞද්ගලිකව මේක මෙහෙම වුණේ නෑ මම බෝධි පූජාව තිබ්බට හරි ගියේ නෑ අපි මෙච්චර හොඳ දේවල් කරනවා ඒත් අපට මෙහෙම වෙන්නේ අපරාධ කරන මිනිස්සුන්ට තමයි හරියන්නේ හොඳින් ඉන්න මිනිස්සුන්ට වැඩි ආයුෂ මේ වගේ ධර්ම විරෝධී බොහෝ කතා සමාජගත වෙලා තියෙන බෞද්ධයෝ අතර මොකක් නිසාද අර ධර්මයෙන් අපි රැකෙන්නේ කොහොමද කියලා දහම් න්‍යාය සහ ඒකේ ප්‍රායෝගික පැත්ත හරියට දැන හඳුනාගෙන නැති නිසා ඒ නිසා මේ මෙත්සිත අවදි කරනකොට අපි විශේෂයෙන් මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අනිත් බාහිර පුද්ගලයන් අරමුණු කරගෙනමයි මේ මෙත්තාව වැනි ගුණාංග වර්ධනය වෙන්නේ නිසා අර ආත්ම මූලික හැඟීමෙන් වඩන්න පුළුවන් දෙයක් නෙමේ මෙත්තාව කියලා කියන්නේ සැබවින්ම මානුෂීය හැඟීම අවදි වුණොත් විතරයි මේ ගුණාංග වර්ධනය වෙන්නේ ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ආධ්‍යාත්මික දැක්මකි. ඒතර ආධ්‍යාත්මික දැක්මයි කියලා කිව්වේ මොකද්ද? අර චතු සම්පජඤ්ඤයේදී අපි සිහිපත් කළේ අවසාන කාරණය මොකක්ද? අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ මෙතන සත්‍යේ පුද්ගලයේ ආත්මයක් නැති බව සහ මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව නාම රූප ධර්ම සමූහයක් පමණක් මෙහි ක්‍රියාත්මක වෙන බව දකිමින් කටයුතු කිරීම. එතකොට අන්නේ කියන අනාත්ම දර්ශනය එහෙම නැත්නම් නාම රූප වෙන්ව පෙනෙන නාම රූප වෙන්ව දැනෙන මට්ටමට නාම රූප පරිච්ඡේද ඥානය කියන තැනට අපේ ප්‍රඥාව අවදි වෙනකොට තමයි ටිකෙන් ටික අපිට මේ ආධ්‍යාත්මික දැක්මකින් යුක්තව කටයුතු කරන්න පුළුවන්. ඒතර මොකක්ද ආධ්‍යාත්මික කියන්නේ? තමන්ගේ මේ පංචස්කන්ධය සත්වේ පුද්ගලයක ආත්මයක් හැටියට දැනට අපි වරදවාගෙන ඉන්නේ මම හැටියට වරදවාගෙන ඉන්නේ මේ තමන් කියලා හඳුනා ගන්න මේ පංචස්කන්ධය මෙතන තියෙන සැබවින්ම නාම රූප ධර්ම දෙක. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය. එහෙම නැත්නම් ආයතන 12ක්. එහෙම නැත්නම් ධාතු 18ක්. එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම සමූහයක් කියන විදිහට බෙද බෙදා වෙන් කර කර බලනකොට අපට දැනෙනවා මෙතන මම කියලා ග්‍රහණය කරන්නට වැදගත් යමක් කිසිවක් නැහැ. ඒ වගේම අම්මා තාත්තා බිරිඳ සැමියා දරුවා කියලා අනුන් කියලා හඳුනන්නට එතන ආත්මයක් නැහැ. එතන තියෙන්නේ නාම රූප ධර්ම මෙතන තියෙන්නේ නාම රූප. එතකොට දැන් මේක දැක්කන් පස්සේ ආයිත් මෙතන නාම රූප විතරයි මොකක්වත් ඇති වැඩක් නැහැ කියලා නිකන් සියල්ලම නිෂ්ක්‍රීය කරගෙන හරියන්නේ නැහැ. එහෙම කරනවා නම් එතන ප්‍රඥාව නැහැ. එහෙම නැත්නම් එතන කරුණා මෛත්‍රිය නැහැ. අපිට දකින්න පුළුවන් වෙන්න ඕන මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම සමූහයක් විතරයි කියන එක දකින්න පුළුවන් වෙන්න ඕන. හැබැයි දැකලා අපිට පරමාර්ථයට අදාළව මේවා ගොනු කිරීමේ කුසලතාවය. උපාය කෞසල්‍ය. මොකටද උපාය කෞසල්‍යයක් යොදන්නේ? එතකොට ආධ්‍යාත්මික වශයෙන් අපි දකිනකොට අපේ පරමාර්ථය වෙන්නේ මොකද්ද? ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම. එතකොට ක්ලේශයන්ගෙන් මිදීම පංචස්කන්ධයෙන් මිදීම කියලා කියන්නේ නිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය අරහත්ත්වය. ස්කන්ධ පරිනිර්වාණය තමයි අපි පිරිනිවන් පානවා කියන්නේ. එතකොට ඔය අවස්ථා දෙකට පැමුණුනොත් තමයි ක්ලේශයන් මතු නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය වුණොත් තමයි සියලු මානසික දුක්ඛයන් දුරු වෙන්නේ පංචස්කන්ධය පංචස්කන්ධය නැවත නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ වුණොත් විතරයි පංචස්කන්ධ දුක්ඛය දුරු ක්ලේශ දුක්ඛය වෙනයි පංචස්කන්ධ දුක්ඛය වෙනයි ක්ලේශ දුක්ඛය කියලා කියන්නේ තමන් ලෝකයට ප්‍රතිචාර දැක්වීම මත හදාගන්න දෙයක්. එතකොට ඒක අපේ ඇලීම මත ගැටීම මත මුලාව මත අපි ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය මතයි ක්ලේශ දුක්ඛය හටගන්නේ. ඒතකොට අරහත් මාර්ගඥානේ ඒ ක්ලේශ දුක්ඛය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. එතනින් එහාට ක්ලේශ දුක්ඛයක් නැහැ. හැබැයි පංචස්කන්ධ දුක්ඛය තියෙනවා. පංචස්කන්ධ දුක්ඛය කියන්නේ සංකත විපරිණාම පීලන ਸੰతాප. සංකත කිවි හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා. පීල විපරිණාම කිවි වහා වෙනස් වෙනවා බිඳී යනවා. පීලන ਸੰతాප කියලා කිව්වේ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා ඒක රහත් වුණා කියලා බුදු වුණා කියලා ඒ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණ ත්‍රිලක්ෂණය කියලා කියන සංස්කාර ධර්මයන්ට ආවේනික පොදු ලක්ෂණ. ඒව වෙනස් වෙන්නේ අපි රහත් උනායි බුදු උනායි. රහත් වීමෙන් බුදු වීමෙන් කරන්නේ මානසික පරිවර්තනය. මේ පංචස්කන්ධයේ පරිවර්තනය. එතකොට මානසික පරිවර්තනයේ පංචස්කන්ධයේ පරිවර්තන කියන්නේ මනස කියන එක පංචස්කන්ධයට ඇතුළත් තමයි. නමුත් අතන තියෙන්නේ මේ මනස තුල ක්ලේශ වසඟ වීම නිසා වැරදි විදිහට ලෝකයට ප්‍රතිචාර දක්වීම නිසා අප විසින් උපදවා ගන්නා වූ ප්‍රශ්න ටිකක් තමයි ක්ලේශ දුක්ඛය කියන්නේ. ඒක ස්වභාවික ප්‍රශ්නයක් නෙවෙයි ඒක අපි විසින් හදා ගන්න ප්‍රශ්නයක්. ඒ හදා ගන්න ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන් සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම තුළ. හැබැයි හදාගත්තු ප්‍රශ්නේ වගේම ස්වභාවිකව උත්පත්තිය නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක අපි හදාගන්න ඒ ඒ වෙලාවට හදාගන්න එකක් නෙමේ උපත නිසා හැදිච්ච දෙයක්. ඒක උපත හදාගත්තෙත් අපි තමයි. ඒ නිසා ඒ ඒ පංචස්කන්ධ දුක්ඛයට තණ්හාව හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් දැන් තණ්හාවෙන් මේ පංචස්කන්ධය දැන් ගොඩනැගිලා ඉවරයි. දැන් කර්ම වේගය ජනිත වෙලා ඒ අනුව චිත්ත වේගය ජනිත වෙලා දැන් ඉතින් ආශ තියෙන තාක්කල් මේක නඩත්තු කරන්න වෙනවා. ඒ නිසා රහත් උනාය බුදු උනාය කියලා එකපාරට පිරිනුවන් පාන්න මේකේ අවශ්‍ය තියෙන තාක් කර්ම වේගය තියෙන තාක් නඩත්තු කරගෙන යනවා ඒ ටික අවසන් වෙනකොට අර හීය වේගය ඉවර වුණාම ඒක එහෙම පතිත වෙන්න වගේ ස්වභාවිකව පතිත වෙන්නට ඉඩ හරිනවා යලි වේගයක් ජනිත කරන්නේ මොකද අර ජවන් සිත්වල කුසල අකුසල කර්ම ශක්තිය නැහැ ක්‍රියා මාත්‍රයක් පමණක් කරලා ඒවා නිරුද්ධ වෙනවා ඒතකොට රහතන් වහන්සේ නැවත උපදින්නේ නැති නිසා උන්වහන්සේ පංචස්කන්ධ දුක්ඛේනොත් එහෙම නැත්නම් සංස්කාර ධර්මයන්ට ආවේනික වූ දුක්ඛ ලක්ෂේනොත් ලක්ෂණේනොත් උන්වහන්සේ නිදහස් වෙනවා. එතකොට දැන් ආධ්‍යාත්මික වශයෙන් මේ පංචස්කන්ධය හරියට තේරුම් ගන්නකොට අපේ පරමාර්ථය වෙන්නේ මෙන්න මෙතනයි මොකද නිවන. ඒ නිවන හරියට අපට ස්පර්ශ වෙන්නේ නිවන හරියට අපට ඉලක්ක වෙන්නේ ආධ්‍යාත්මික කියන දැක්මක් තුලින් අපට ජීවිතය දිහා පංචස්කන්ධය දිහා බලන්න පුළුවන් නම් විතරයි. එහෙම නැති හැම මොහොතකම අපි දේවල් කරන්නේ සම්මුති වශයෙන්. එක්කෝ ආත්මමූලික සංකල්පෙන් එතන එතන සම්මුතිය විතරක් නෙමෙයි එතන දෘෂ්ටිගතික බව අර මානුෂීය සංකල්පය තුල ಗುಣ වැඩෙනවා කුසල් වැඩෙනවා හැබැයි මේ මානුෂීය සංකල්පයේදී අපි ඉන්නේ සම්මුති තුල මම වගේම අනිත් අයයි අම්මා තාත්තට සලකන්නට ඕන. එතකොට බිරිඳ සැමියාට අනුග්‍රහ දක්වන්නට ඕන. දරුවන්ට සංග්‍රහ කරන්න ඕන. එතකොට අනිත් හැමෝම සුවෙන් ඉන්නට ඕන. එතකොට මේ හැමතැනකදීම අපි පුද්ගල වශයෙන් සම්මුති වශයෙන් අරගෙන තමයි මේ මානුෂීය ගුණයත් අවදි කරන්නේ. මේ ආධ්‍යාත්මික කියන තැනට එනකොට තමයි ඒ සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ ස්වභාවයකට අපේ මනස ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ බඳු තැනකට එනකොට තමයි අපට ඍජුවම නිර්වාණය කියන්නේ මොකක්ද කියලා ඉලක්ක කරගෙන ඒ නිර්වාණ අවබෝධය සඳහා මොකක්ද නිර්වාණය කිව්වේ? ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. ඒකට 아무තේ වෙහෙසෙන්න දෙයක් නැහැ. ක්ලේශ පරිනිර්වාණයටයි අපි වෙහෙසෙන්නේ. එහෙමනම් මේ ක්ලේශ ධර්ම රඳා පවතින්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව මතයි. ඒ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරමින් සියලු කෙලෙස් ප්‍රහාණය කරන්නට මේ මෙත්සිතේ ප්‍රයෝගීතාවය කුමක්ද? කොහොමද මෙත්සිත එතනට උපකාර වෙන්නේ? අන්නේ බව හරියට තේරුම් ගත්තාම තමයි අපට මේ මෙත්සිත ආධ්‍යාත්මික දැක්මක් තුලින් වර්ධනය කරන්නට පුළුවන්. එතකොට අපි මම හිතන්නේ පසුගිය අවස්ථාවක සිහිපත් කළා දැන් ආදරය කියන එකක් තෘෂ්ණා මූලිකව ඇති වෙන්න පුළුවන් මෙත්තා මූලිකව ඇති වෙන්න පුළුවන් ප්‍රඥා මූලිකව ඇති වෙන්න. ඒක තෘෂ්ණා මූලිකව කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්තෙන් ආදරය කරන. මෙත්තා මූලිකව කියලා කියන්නේ අනිත් කෙනාට ඒ ආදරය නොලැබුණොත් ඒ තනත්තා විනාශ වෙනවා. ඒ තනත්තා පිරිහෙනවා. කුඩා දරුවෙකුට ඒ ආදරය සෙනෙහස ලැබුණ නැත්නම් ඒ දරුවා විනාශ ඒ දරුවා රළු පුද්ගලයෙක් වෙනවා. ඒතකොට වයෝවෘද්ධ පුද්ගලයාට ආදරය සෙනෙහස ලැබුණ නැත්නම් ඒ ඒ පුද්ගලයාගේ ඊළඟ භවයක් විකෘති වෙන්න පුළුවන්. තරුණ වයසේදී ආදරය සෙනෙහස තිබුණ නැත්නම් හිතුවක්කාර වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් පුද්ගලයාගේ යහපත සුවය වෙනුවෙන් කොන්දේසි විරහිත ඒතනත්තාගේ යහපත සඳහා ක්‍රියාත්මක මෙත්තා මූලික ආදරය. ප්‍රඥා මූලික ආදරය කියලා කියන්නේ අර ආධ්‍යාත්මික දැක්මක් තුලින් මෙතන මේ මේ ධර්මතා ටික විකෘති නොවි පවත්ව ගන්න. නැවැත්ම සඳහා විමුක්තිය සඳහා යන ගමනේදී ඒ ගමන් මඟ විකෘති නොවෙන්නට මේ මේ ගුණාංග මේ මේ තැන්වලට අවශ්‍යයි. මේ මේ සාධක අවශ්‍යයි. ඒ නිසා ඒ බව දැනගෙන තමන්ගේ ප්‍රතිපදාව තුලත් අනුන්ගේ ප්‍රතිපදාව තුලත් ඒ තැනට අත්‍යවශ්‍ය සාධකේ ගොඩනගන්නට තමන් උපකාර වෙනවා නම් සහාය වෙනවා නම් එතන තියෙන ආදරය ප්‍රඥා මූලික ආදරය. ඒක පුද්ගලත්වයට පටු වෙන්නේ නැහැ. ඒක කෙනෙකුට දෙන්නෙකුට පටු වෙන්නේ නැහැ. දැන් සම්මා සම්බුදුවරේ උපදිනකොට දසදහසක් ලෝක ධාතුව කම්පණයටපත් වෙන්නේ ඒ වගේම ආලෝක පැතිරෙන්නේ හඬ පැතිරෙන්නේ කුමක් නිසාද ඒ මහබෝසත්තරයාගේ මානසික తত্ত্বය සමස්තය අරමුණු කරමි. අර මම මට මගේ කියන පටුආකල්පෙන් ඔබට ගිහිල්ලා අර සියලු දෙනා සියලු සත්වය කියන තැනකට මනස පුළුල් වෙලා. එතකොට මේ මනසේ ප්‍රභාව, මේ මනසේ ශක්තිය අර දසදහසක් ලෝක ධාතුන්හි පැතිරියන. එහෙම නැත්නම් දැන් ඒ ඒවා හඳුන්වන්නේ ධම්ම නියාම කියලා. එතකොට ඒක කම්ම නියාමයේ මත සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කර්ම වේගයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි ආලෝක පැතිරීම, හඬ පැතිරීම, භූමිකම්පන ඇතිව. ඒ වගේම හිතින් හිතලා සචේතනිකව කරන වැඩකුත් නෙමෙයි. ඒ වගේම සීතෝෂ්ණ වෙනස් වීම මත සිද්ධ වෙන දේකුත් නෙමෙයි. බීජ නියාමයේ මත වෙනස් වෙන දේකුත් නෙමෙයි. ඒතර චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම කියන හතරටම ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් ඒකෙත් හේතුඵල ක්‍රියාවලිය. ඒතර එහි හේතුව මොකක්ද? අර මහබෝසතාණන් වහන්සේගේ එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වුණාන් පස්සේ තථාගතයන් වහන්සේගේ ඒ මනසේ අපරිමාණ ශක්තිය. ඒ අපරිමාණ ශක්තිය යම්තා ස්පර්ශ වෙනවා නම් ඒ ඒ ස්පර්ශ වෙන සීමාව තුළ අර වෙනස්කම් ජනිත. එතකොට උන්වහන්සේට අරමුණු කළොත් අරමුණු කරන්න පුළුවන්. කෙලවරක් නැති තරම් ලෝක ධාතු. උන්වහන්සේගේ අනසක පවත්වනවා කෝටියක් සක්වල මුළුල්ලේ. අර ජාත භූමිය හැටියට උන්වහන්සේගේ ශක්තිය රඳා පවතිනවා දසදහසක් ලෝක ධාතුන්. එතකොට මේ මට්ටමට කොහොමද අවදි වෙන්නේ? මෙන්න මේ කියන ආධ්‍යාත්මික දැක්ම තුලින්. ඒ ආධ්‍යාත්මික දැක්ම තුළින් මෙතන සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ ධාතු සමූහයක් කියන එක දකිනකොට එතකොට ඒ යහපත් පරමාර්ථයක් වෙත මේ නාම රූප ධර්ම හසුරවන්නට තමන්ගේ පංචස්කන්ධය හැසිරවිය යුත්තේ කොහොමද අන් අයගේ පංචස්කන්ධය හැසිරවිය යුත්තේ කොහොමද කියන පැහැදිලි දැක්මකින් යුක්තව එතන ක්‍රියාත්මක වෙනවා කරුණාමයි. ඒතකොට ඒ මෙත්තාව ආධ්‍යාත්මික දැක්මකින් යුතු මෙත්තාවක්. අන්න ඒ විදිහට අපිට මෙත්සිත අවදි කරන්න පුළුවන් නම් එය තමයි ඍජුවම නිවන සඳහා උපකාර වෙන මෙත්තාව වෙන්නේ. ඊළඟට මේ මෙත්තා පාරමිතාවත් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් තුන් ආකාරයෙන් සම්පූර්ණ කරන්නට පුළුවන්. එතකොට පාරමී කියලා කියන්නේ භෞතික දේවල් Tamanට අහිමි වුණත් මෙත්සිත paludu කරගන්නේ නැතුව. ඒ කියන්නේ දැන් අපිට ගොඩක් වෙලාවට මෙත්සිත පවත්වන්න පුළුවන් කිසිදු පීඩාවක් නැතුව අනිත් හැමෝම අපිත් එක්ක හිතවත්ව ඉන්නවා නම් හොඳින් ඉන්නවා නම් අපිට මෙත්සිත පවත්වන්න පහසුයි. හැබැයි මේගොල්ලෝ අපි සන්තක දේවල් පැහැර ගන්නවා නම් බාධා කරනවා නම් අමුදරුවන්ට පීඩා කරනවා නම් ධනයට හානි කරනවා නම් ගේදොර ඉඩ කඩම් වලට රැකියාව වලට මිල මුදල් වලට අපි සතු සම්පතට අපිට ලැබෙන්න තියෙන දේට පාඩු කරනවා නම් එතකොට අපිට මෙත්සිත පවත්වා ගන්න අමාරුයි. ඒ මොකක් නිසාද? ඒතකොට අර පාරමී කියන තැනටවත් ඇවිදින්නේ නැහැ. පාරමී කියන තැනට අපේ මෙත්සිත අවදි වෙනවා නම් ඒ තැනතර අර භෞතික දේවල් කොතෙක් වෙනසුණත් ඒ නිසා මෙත්සිත paludu කරගන්නේ නැතිව ඒ බාහිර සියල්ල අහිමි වුණත් මෙත්සිත පවත්වන්නට පුළුවන් මට්ටමට ඒ තැනත්තගේ මනස ප්‍රබල වෙනවා. ඇයි ඒ? ඒක පාරමී කියලා ඒ මට්ටමටයිද වැඩෙන්නු නැත්තේ. මේ පාරමී කියලා කියන්නේ නිකං ಗುಣ නෙමේ අර කියපු ක්ලේශ පරිණිරවාණය සහ පංචස්කන්ධ පරිණිරවාණයට යන්න තරම් ප්‍රබල වුණු මනෝභාවය. එතකොට ඒතනත්තාට දැනෙනවා නම් මෙතන නාම රූප විතරයි මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැ කියලා මේ පංචස්කන්ධයම දුක්ඛයක් මේකෙන් මිදෙන්නයි ඕන කියන තැනට අවබෝධය ඇති වුනොත් විතරයි ඒතනත්තාට බාහිර ලෝකයේ දේවල් අහිමි උණයි කියලා ඒ විමුක්තිය සඳහා පුහුණු කරන ගුණය නසා ගන්නතුව ඉන්න පුළුවන් වෙන්නේ බඳු ආධ්‍යාත්මික දැක්මක් අවදි වුනොත් විතරයි. ඒ දැක්ම අවදි වුනේ නැතිනම් අපි හැමතිස්සෙම අර භෞතික වශයෙන් බාහිර වශයෙන් සිද්ධ වෙන පොඩි පොඩි අලාභ නිසා අපි හැමතිස්සෙම අපේ මෙත්සිත paludu කරගන්නවා. ඇයි? අර ආධ්‍යාත්මික වශයෙන් දැකලා සමනය වෙන්නට ශක්තිය නැහැ. පුද්ගල වශයෙන් සම්මුති වශයෙන් දකින්නේ බොහෝ කොට අර ආත්ම මූලික සංකල්පයේ ඉඳගෙන කටයුතු කරන්න. එතකොට අපි ඉන්නේ ඇත්තටම කොතනද කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ බඳු අවස්ථාවල. බාහිර දේවල් වලට බාධා පැමිණෙනකොට, පීඩා පැමිණෙනකොට අපේ මෙත්සිත එතනින් එහාට පවත්වන්න බැරිද? බැරි නම් අපේ මෙත් සිත තවම පාරමී කියන තැනට ඇවිත් නැහැ. ඊළඟට උපපාරමී කියන තැනට වැඩෙනකොට බාහිර වස්තු නෙමෙයි අපේ අංග ප්‍රත්‍යංග වලට යම් කිසි කෙනෙක් හානි කළා වුණා. ඒ කියන්නේ හානි කරලා යනකම් බලා ඉන්න කියන එක නෙමෙයි. අපි රැකෙන්න ඕන. මේ කියන්නේ එහෙම යම් කෙනෙක් හානි කළා වුණා එය නිසා මෙත් සිත පළුදු කරගන්නේ නැතිව ඒ මිනිහා මට මෙහෙම හානියක් කළා මගේ අතපය කැපුවා මට මෙහෙම පීඩා කළා කියලා වෛරයක් ඇති කරගන්නේ නැතිව ඒ අංග ප්‍රත්‍යංග වලට හානි වෙන තැනකදී පවා මෙත්සිත paludu කරගන්න නැතුව පවත්වන්න පුළුවන් නම් ඒකට කියනවා මෙත්තා උපපාරමිතාවයි කියලා. ඉතින් මේවා කියනකොට ඇහෙනකොට අපි හිතලා බලන්න ඕන අපිට මේ මට්ටමට යන්න තව කොච්චර දුර යන්න ඕන. ඉතින් එහෙම තියාගෙන තමයි අද බොහෝ දෙනා මම මේ භවයේම සෝවාන් වෙන්න ඕන මේ භවයේම රහත් වෙන්න ඕන අදහස හොඳයි. හැබැයි අදහස හොඳ වුණාට බුදුහාමුදුරෝ දේශනා කරනවා අර කිකිලියකට බිත්තර 10ක් 12ක් දීලා රකින්න සැලැස්සුවාම කිකිලි කල්පනා කරනවා පැටවු ටික ඉක්මනට එළියට එනවා නම් හොඳයි. ඉක්මනට එළියට එනවා නම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්න සාධක සපිරෙන්න ඕනේ. ඒකට ඉක්මනට එළියට එනවා නම් හොඳයි කියලා හිත හිත ඉඳලා හරියන්නේ වැඩි වෙලාවක් අර බිත්තර ටික රකින්න ඕන, රත් කරන්නට ඕන. එතකොටයි පැටිය ඉක්මනට මෝරන්නේ. ඉතින් ඒ වැඩේ කරන්නේ කළොත් ආයේ හිකිලියට ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. පැටිය මෝරනකොට ඌම කටුව කඩාගෙන එළියට එනවා. ආයේ ප්‍රාර්ථනා කර කර ඉන්න දෙයක් නෙමෙයි. හේතුව ජනිත කළාම ඵලය අනිවාර්යයි. ඒක ප්‍රාර්ථනාවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපට මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් වෙනවද ඊට පස්සේ නිවන් දකින්නවද ගෞතම බුද්ධ ශාසනයෙදිම අපට එහෙම නැත්නම් මේ භවෙම සෝවාන් වෙන්න පුළුවන්ද බැරිද මේ සියල්ල තීරණය වෙන්නට අපේ ප්‍රාර්ථනාව ඉලක්කය තියෙන්න ඕන හැබැයි ඉලක්කය සපුරා ගන්නට අවශ්‍ය සාධක මොනවද ඒකනේ අපි කියුවේ පරමාර්ථය කුමක්ද ආය කෞශල්‍ය අපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය එතකොට මේ පරමාර්ථය සාධනය කරගන්න මේ ධර්ම මේවා ටික අපි කොතෙක් දුරට සම්පාදනය කරනවද කියන කාරණය මත තමයි ප්‍රතිඵලය තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ පාරමී මට්ටමට වත් අඩුම තරමේ ඒ කියන්නේ අර භෞතික ද්‍රව්‍ය වලට කොතෙක් හානි කළත් භෞතික සම්පත් වලට කොතෙක් අලාභ හානි පැමිණෙව්වත් ඒබඳු කෙනෙක් සම්බන්ධව පවා අපේ මෙත්සිත paludu නොවි පවත්වන්න පුළුවන් මට්ටමකට හදාගත්තොත් තමයි ආම වශයෙන් ශ්‍රාවකෙක් හැටියටවත් නිවන් දකින්නට අපේ මෙත්සිත සුදුසුකම් ලබන්නේ ඉතින් පසේ බුදුරෙක් වගේ මට්ටමටපත් වෙනවා නම් අංග ප්‍රත්‍යංග වලට හානි කළා වුණත් මෙත්සිත පළොදු නොවි පවත්වා ගන්න මට්ටමට ශක්තිමත් කරන්න. සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා නම් ජීවිතයටම හානි කරන කෙනෙකුට උනත් ඒබඳු කෙනෙක් සම්බන්ධ වුණත් මෙත්සිත paludu කරගන්න නැතුව පවත්වන්න පුළුවන් වුණොත් අන්න ඒ තරත්තාගේ මෙත්තා මෙත්තා පාරමිතාව පරමත්ත පාරමී කියලා හඳුන්වනවා. ඉතින් ඔය විදිහට මේ මෙත්සිතේ තීව්‍රතාවය ප්‍රබලත්වය මත මෙත්සිත පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් අපි අද දවසේ මේ මෛත්‍රී කොටස අපිට නිම කරන්න පුළුවන්. ඊළඟට අන්තිමට අපිට කතා කරන්න තියෙන මෙත්තා භාවනාව පිළිබඳවයි. ඒ පිළිබඳව රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පාරමිතා ප්‍රකරණයේ ග්‍රන්ථයේ මේ මෙත්තා පාරමිතාව යටතේ අවසානයේට දීර්ඝ විස්තරයක් කරලා තිනවා. ඒක කියවන්න. ඒක කියවලා හොඳට තේරුම් ගන්න. ඒකෙදී උන්වහන්සේ විශේෂයෙන් දක්වනවා මෙත්සිත අපිට ක්‍රම දෙකකට පවත්වන්න පුළුවන් හිත සුඛ පැමිණවීම සහ අහිත දුක දුරු කිරීම. ඒතර පුද්ගලයෙකුගේ පුද්ගලයෙකුට යහපත සැලැස්වීම ඒ වගේම අයහපත දුරු කිරීම කියන ක්‍රම දෙකෙන්ම අපට අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් මෙත්සිත පවත්වන්නට පුළුවන්. හැබැයි මේ යහපත වෙනුවෙන් මෙත්සිත පැවැත්වීමේදී නිකන් සිද්ධ වෙන්නේ නැති දේවල්, කරන්න බැරි දේවල් හිතලා තේරුමක් නැහැ. ඒ කියන්නේ මේ මගේ සිතේ බලයෙන් එතනත් පොහොසතෙක් වෙන්න මෙහෙම වෙන්න මෙහෙම එහෙම හිතුවයි කියලා අපේ මෙත් සිතේ බලයෙන් අනිත් අය පොහොසත් වෙන්නේ නැහැ ඒ නිසා මහානායක හඳුරු සිහිපත් කරනවා අපි ප්‍රායෝගිකව තේරුම් ගන්නට ඕනේ මෙත් සිතෙන් කරන්න පුළුවන් දේ මොකක්ද මෙත් සිතෙන් කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි අන් අයගේ සිත් වෙනස් කරන්නේ මේක පතුරවන්න පුළුවන් බෝ කරන්න පුළුවන් මේ ಗುಣ එතකොට අපි වෛර නැති අය බවට පත් වෙනවා නම් අපි තරහ නැති අය බවට පත් වෙනවා නම් අපි මෙත්සිතක් ඇති අය බවට පත් වෙනවා නම් ඒ ගුණය පතුරවන්න පුළුවන්. එතකොට අනිත් අය අරමුණු කරගෙන ඒ අයත් වෛර නැති අය වෙන්න. ඒ අයත් දේශ නැති අය වෙන්න. ඒ අයත් සුවපත් සිත් ඇති අය වෙන්න. කියන ඒ විදිහට යම් ඒ මෙත්සිතේ විහිදවීමක් කරනකොට අනිත් කෙනාට ඒක ස්පර්ශ වෙනකොට ඒතනත්තා තුලත් ටිකෙන් ටික අර කියන සෞම්‍ය ගුණය පරිවර්තනය ඇති වෙන්නට පටන් ගන්නවා. අන්න එහෙම අය අපට අනිත් අය සුවපත් කරන්න මෙත් සිත පතුරවන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනුක්‍රමයෙන් මේක පුහුණු කිරීම ගැන නායක හඳුරු මෙතනදි පැහැදිලි කරනවා. ඒ කියන්නේ මෙත් සිත හරියට පුරුදු කරගත්තාම දිසා වශයෙන් අනුදිසා වශයෙන් එහෙම මොකක්වත් ඕනේ සියලු දෙනා අරමුණු කරගෙන. ඒ කියන්නේ මේක හරියටම තමන් තුලින් ඇතිවෙන සිසිල් ගුණයක් බාහිරට පතුරවන්න වගේ. දැන් අපි ද්වේෂය ගැන කතා කරද්දී කිව්වනේ තමන්ගේ මනසේ ද්වේෂය ඇති වුනහම ආයේ උතුරු දිශාවට, නැගෙන හිර දිශාවට, බටහිර දිශාවට මේ උඩ දිශාවට, යට දිශාවට කියලා ආයේ කොහෙවත් අමුතුවෙන් හිත හිතා ද්වේෂ කරන්න දෙයක් නැහැ. තමන්ගේ ඇතුළත කෝපය මතුවෙනකොට දස දිශාවෙන් මේ කෝපය පැතිරෙනවා. එතකොට ළඟ ඉන්න අයට මුලින්ම ඒක බෝ වෙන්න පටන් ගන්නවා වෛරසයක් වගේ ඒගොල්ලෝ රුස්සන් නැති තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ යම් යම් කෙනෙක් අරමුණු කරනවාද ඒ පුද්ගලයාටත් ඒක සතපුම් දහස් ගණනක් ඈත හිටියත් ඒකේ බලපෑම ඇති වෙනවා අපි අර පරේෂණයක් ගැනත් කතා කරලා කිව්වේ ඒ විදිහට ස්වභාවිකවත් පැතිරෙනවා ඉලක්ක කළොත් ඒක වඩාම පැතිරෙනවා එතකොට ද්වේෂය එහෙම පැතිරෙනවා වගේ මෙත්සිතත් අපි හිතුවත් නොහිතුවත් යම් දුරකට පැතිරෙනවා අපි අර විසාක තෙරුන් වහන්සේගේ කතාව පිළිබඳව කිව්ව සිතුල්පව්වේ උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ හිතුවත් නොහිතුවත් මුළු සිතුල්පව් වනල හැබ මුළුල්ලේම උන්වහන්සේගේ මෙත් සිතේ ස්පර්ශය පවතින ඒ නිසා අමනුෂ්‍යව පව ගැටුමක් නැතුව සාමකාමීව ජීවත් හැබැයි අපි ඉලක්ක කළොත් මේ මෙත් සිතෙන් ස්පර්ශ කරන්න පුළුවන් ප්‍රමාණය සතමුක් දහස් ගානද දසදහස් ගානද කියලා සීමාවක් නැහැ ඕනතරම් දුරකට මේ මෙත් සිත පතුරවන්න පුළුවන් ඉලක්ක කළොත්. ඉතින් ඒ නිසා ඒ විදිහට මෙත් වැඩුණු මෙත්සිත ඒබඳු ශක්තියක් තියෙනවා. හැබැයි මේ මෙත්සිත අවදි කරගන්නට මූලික අවස්ථාවේදී මහානායක හඳුරුත් පැහැදිලි කරනවා බොහෝ දෙනා බොහෝ භාවනාචාර්යවරු කියා දෙන විදිහට ඒක කොටස් වශයෙන් තමන්ගේ ගෙදර ඉන්න අය, තමන්ගේ ගමේ ඉන්න අය, ඊළඟට තමන්ගේ රටේ ඉන්න අය, පිට රටේ ඉන්න අය ආදී වශයෙන් හෝ එහෙම නැත්නම් උතුරු දිසාවේ දකුණු දිසාවේ බටහිර දිසාවේ නැගෙනහිර දිසාවේ උඩ දිසාවේ යට දිසාවේ ආදී වශයෙන් දිසා අනු දිසා වශයෙන් හෝ එහෙම Tamanට අර මනස උදාසීන නොවි උද්‍යෝගිමත්ව මේ මෙත්සිත පවත්වන්නට පුළුවන් ක්‍රමයකට පුහුණු කිරීම වරදක් නැහැ. හැබැයි ඉතින් මේ දිසා මොනවා ඉලක්ක කළා වුණත් වැදගත්ම ප්‍රධානම කාරණේ මෙත්සිත හඳුනාගෙන මෙත්තා කියන ගුණය Tamanගේ මනසේ අවදි කර ගැනීම. ඒ ගුණය අවදි වෙලා නැත්තම් තියෙන්නේ අර ආත්ම මූලික පටුවාකල්පයක් නම් උතුර දකුණ නැගෙන හිර බටහිර උඩ යට කියලා කොහෙගෙන අරමුණු කළා වුණත් පැතිරෙන්න දෙයක් නැහැ. පැතිරෙන්නේ අර ඇතුලේ තියෙන වංචනික ධර්මයේ පමණයි. ඒ නිසා එහෙම නොවෙන්න අපි මෙත් සිත මනමින් හඳුනාගෙන පුරුදු පුහුණු කරන්න උත්සාහ කළ යුතුයි. ඉතින් මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එතකොට අපිට ලබන සතියේ කතා කරන්න තියෙන්නේ දස පාරමිතාවල 10 වැනි පාරමිතාව උපේක්ෂා පාරමිතාව. එතකොට උපේක්ෂා පාරමිතාවෙන් පස්සේ අපි පාරමිතා දේශනා ටික නිම වෙනවා. ඊට පස්සේ අපි කාටත් ප්‍රයෝජනවත් වෙන තව මාතෘකාවකට යන්නට ඕන. ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ස්වාමින් වහන්සේලාට සහ මහත්ම මහත්මීන්ටත් ඒ පිළිබඳව මෙන්න මේ වගේ මාතෘකාවක් හොඳයි කියලා හිතෙනවා නම් එහෙම යෝජනා කළොත් අපිට ඒ ගැන සලකා බලන්නත් පුළුවන්. හැබැයි මේ ධර්ම සාකච්ඡාව ඒ සඳහා වැය කරන්න එපා. එහෙම යෝජනා තියෙනවා නම් ධම්ම යාත්‍රා group එකේ message එකක් දාන්න. එතකොට අපිට ඒවෙන් වඩා හොඳ මාතෘකාවක් ඊළඟට සාකච්ඡාව සඳහා යොදා ගන්න පුළුවන්. එවනම් අද දවසේ දේශනාව මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙනම් සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාවට යොමු